තෙරුවන් සරණයි. අද අපි කරණීයමෙත සූත්‍රයේ දේශනා මාලාවේ ඊළඟ දේශනාව තමයි අරගෙන එන්නේ. අද අපිට තියෙන්නේ සල්ලහුක වුත්ති කියන ගුණය විස්තර කරගන්න. අපි එතනට කලින් ගුණය දක්වා දේශනා අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ විශේෂයෙන් කරණීයමෙත සූත්‍රය ඉස්සරහට ගන්න හේතු හේතුනේ ගොඩාක් අය මේවා මේ කරණීයමෙත සූත්‍රය, රතන සූත්‍රය, මංගල සූත්‍රය වගේ දේවල් පිරිතක් විදිහට විතරයිනේ පාවිච්චි කරන්නේ. ආරක්ෂාවට සජ්ජායනය හෝ ශ්‍රවණය එතනින් සීමා වෙලා මේක ASCII තියෙන ගැඹුර මොකක්ද කියලා හොයන්න බලන්නේ නැහැ. ඉතින් මේ ලොකු සාමින් වහන්සේගේ ලොකු සාමින් වහන්සේට පින් සිද්ධ වෙන්න අපි උන්වහන්සේගේ ඇසුර නිසා අපිට මේවා ASCII තියෙන ගැඹුරු අර්ථ හොයාගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් උන්වහන්සේගේ හැකියාවන් තමයි අපිට මේ වගේ තැනකට එන්න උදව් වුනේ. ඉතින් කොහොම වුණත් අපි මේන් අදහස් කරන්නේ මේ කරණීයමෙත සූත්‍රයේ ಗುಣධර්ම ටිකෙන් අපි පෙන්නලා දෙන්න හදන්නේ මුලින්ම මේ සූත්‍රය පටන් ගනිද්දිම කියනවා තමන්ගේ අත්ත කුසලය කැමති කෙනා විසින් තමන්ගේ ජීවිතයේ අර්ථයක් දකින්න කැමති වෙන කෙනා විසින් මේ මානව ආත්ම භාවය හැසිරවිය යුත්තේ හසුරවිය යුත්තේ රැගෙන යා යුත්තේ මොන වගේ අරමුණක් කරාද කියන එක තේරුම් ගන්න හිතන්න කැමති අය විසින් කළ යුතු පුහුණු කළ යුතු තමන් තුළ උපදවාගත යුතු ගුණ ධර්ම ටිකක් තමයි මේ සූත්‍රයේ මුලින්ම සඳහන් කරන්නේ. ඉතින් ඔන්න අද අපිට තියෙන්නේ සල්ලහුක බුද්ධි කියන ගුණය. මේකේ තේරුම තමයි සැහැල්ලු දිවි පැවැත්මක් තියනවා කියන එක. තමයි සරල අර්ථය. සැහැල්ලු දිවි පැවැත්මක්. ඉතින් මේක තේරෙන වචනෙන් කිව්වොත් බහුභාණ්ඩික තත්වයට විරුද්ධ ගතිය. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ජීවිකාව පවත්වා ගැනීම පිණිස අධික භෞතික භාණ්ඩ වලින් සන්නද්ධ වෙනවා කියන්නේ එයාගේ ජීවිතය සැහැල්ලු වෙන්නේ නැහැ. ඊටාම සංකීර්ණ වෙනවා, ආතතිය අසහන වෙනවා. මොකද මේ බහුභාණ්ඩික වෙන්න වෙන්න විවේකය දුරස් වෙනවා. මේ දේවල් පිළිසකර කිරීම, රැක බලා ගැනීම, ඒ වගේ දේවල් වලට අමතර කාලයක් වැය වෙනවා, වෙහෙස වැඩි වෙනවා. ඔය වගේ තව ගොඩක් පැතිකඩවල් තියෙනවා. ඉතින් ඇත්තටම තමන්ගේ අත්ත කුසලයේ සලකන කෙනා අනිවාර්යෙන්ම මේ සැහැල්ලු බවට සැහැල්ලු ජීවන රටාවකට ප්‍රිය කරන පිරිසක් බවට පත් වෙනවා. තමන්ගේ ජීවිතයේ අර්ථය සොයන්න කැමති, අර්ථය දකින්න කැමති අය. ඉතින් මිනිස්සු හැබැයි හිතනවා අපි ජීවිතේ අර්ථයක් තියෙන්නේ ජීවිතේ වටිනාකමක් එකතු වෙන්නේ බොහෝ දේවල් එක් රැස් වුණු තැන කියලා තමයි සාමාන්‍යයෙන් මානවයා හිතන්නේ. ගොඩක් අය හිතනවා මේ අපිටම කියලා තනියෙන් ජීවිත ජීවිතේ පවත්ව ගන්න. يعني කාටවත් යට වෙන්නේ නැතුව. අපිටම කියලා හැමදේම තියෙනවා නම් කිසිවක් අඩුපාඩු නැත්තම් ඔන්න අපි ස්වාධීනයි කියලා හිතනවා. එහෙම හිතලා බහුභාණ්ඩික වෙන්න පටන් ගන්නවා. ඉතින් මිනිස්සු හිතනවා ඒක තමයි හොඳම තත්ත්වය කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනේ එක නෙමෙයි අපිට ස්වාධීන වෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි සරල දීපැවැත්ම. බඩු භාණ්ඩ අඩුව වාසය කිරීම. ඒකෙන් බෙදා හදාගෙන ජීවත් වෙන්නත් අපිට පුළුවන්කම ලැබෙනවා. දැන් අර ක්‍රමයට ගිහාම හොඳට බලන්න එකම ගෙදරක වුණත් අපි හිතමු එකම ගෙදරක සමාජිකයෝ පස් දෙනෙක් ඉන්නවා නම් බලන්න මේ එකම ගෙදරක අම්මයි තාත්තයි දරුවෝ තුන්දෙනයි කියන සමාජිකයෝ පස් දෙනා අතරවත් බෙදා හදා ගැනීමක් තියනවාද කියලා අද නෑ හැම කෙනාටම ස්වාධීන වෙන්න ඕනි කියලා පුදුම විදිහට බඩු තොගයක් එක් රැස් කරගන්නවා පස් දෙනාට කාමර පහයි. ඒ කාමර පහම නිකන් ගෙවල් පහක් වගේ. ඒ වගේ වෙලා. ඇයි මේ අර ඒ අය හිතනවා ඒක තමයි ජීවිතයේ අර්ථය ඒක තමයි ස්වාධීන වීම කියලා. හැබැයි යාලට තේරෙන්නේ නැහැ. ඒ නිසා විශාල මානසික ආතතිය අසහනයක් රැස් වෙනවා කියන්නේ. ඉතින් ඒ අයට මේ සරල දෙයින් යැපෙන එකේ වාසිය සහනය දැනෙන්නේ සමා වෙන්න. ඉතින් මේ හිතුවත් මේ අය ස්වාධීන වීම පිණිස සතුට පිණිස ජීවිතයේ අර්ථය පිණිස ජීවිතයට වටිනාකමක් එකතු කරගන්න කියලා හිතලා මේ දේවල් ගොඩ ගහගන්න ගහගන්න ආතතිය අසහන වැඩි වෙන එක විතරයි වෙන්නේ. ඒක ඔබම ඔබේ හදවතට කතා කරලා අහලා බලන්න. හැමදේම තියෙනවා මොකවත් අඩු නෑ අර කැහුවක් තියෙනවා මේක කැහුවක් තියෙනවා අර ඉලෙක්ට්‍රික් උපකරණ ඇහුවක් තියෙනවා මේකක් තියෙනවා හැබැයි බඩපපුවේ දැවිල්ලක් තියෙනවා බඩපපු යදවිල්ලක් තියෙනවා. ඉතින් වර්තමාන සමාජය මේ බටහිරකරණය පස්සේ දුවනවා අන්දා අන්දේ අන්දේව වගේ සුද්ධ මොනවා හරි කිව්වොත් ඊට වඩා දෙයක් නැහැ. ඒක ඇති වෙලා ඒක පස්සේ දුවනවා මේ අපිට දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේ හන මිටි අදහසින්ද මේ සුද්ධ කියන දේ බාරගන්නේ නැති හන්දා කියලා. පොඩ්ඩක් ඔය සුද්ධ කියන දේ බාර අරගෙන ඒ පස්සේ දූපු මිනිස්සුන්ගේ බඩපපුවේ දැවිල්ල අඩු වෙලාද කියලා පොඩ්ඩක් හොයන්නකෝ. දේවල් නම් තියෙනවා පේන්න. අරකත් තියනවා මේකත් තියනවා. හැබැයි බඩේ ගින්දර අඩු වෙලා නැහැ. ඉතින් මේ මිනිසුන්ට තේරෙන්නේ මේ මේක නෙමෙයි අර්ථ කුසලයේ කියන්නේ කියලා. අපි දේවල් මේ තරම්ම රැස් කරගන්නේ හඹා යන්නේ බඩේ ගින්දර නැති කරගන්නනේ. හැබැයි වෙලා තියෙන්නේ බඩේ ගින්දර වැඩි වෙච්ච එක විතරයි. ඉතින් මිනිසුන්ගේ මේ අවශ්‍යතාව වැඩි වෙන්න වැඩි වෙන්න බහුභාණ්ඩික වෙන්න වෙන්න සාමාන්‍යයෙන් ලෝකේ හොයාගෙන තියෙන සමීක්ෂණ තමයි හැම 10ට එක්කෙනෙක්ම උපතින්ම මානසික ලෙඩ වෙලා උපදින්නේ. ඊතුරු 9 දෙනාත් මානසික ලෙඩ වෙන පාරේ තමයි දුවන්නේ. ඉතින් පාරිභෝගිකත්වය කියන එක මේ බහණ්ඩ අවශ්‍යතාවය කියන එක වැඩි වෙන්න වැඩි වෙන්න පුදුම විදිහට මිනිස්සු නිසා මේ මහ පොළව මේ පරිසරය මේ සබාධම අධිකව දූෂණය වෙනවා. ඔබ හොඳට බලන්න ඒක වෙලා නැද්ද කියලා. අපිට මේ පිරිසිදුව බොන්න තිබුණු වතුර ටික නැති වෙලා, පිරිසිදුව බොන්න තිබුණු හුස්ම ටික නැති වෙලා, පිරිසිදුව විඳින්න තිබුණු සිහිලස නැති වෙලා ඉතින් මේ වෙනකොටත් මිනිස්සු වතුර නම් සල්ලි වලට අරගෙන යනවා බෝතලේ ඉස්සරහට හුස්මත් බෝතලක තමයි දාගෙන යන්න වෙන්නේ. ඔය තමයි ඔබ ඔය දුවපු සියලු පහසුකම් වලින් ආඩ්‍ය වුණු ලෝකයක් හොයාගෙන ගියපු එකේ විපාක. අද ඔය වෙලා තියෙන්නේ. ඉතින් මිනිසුන්ට තේරෙන්නේ නැහැ මෙච්චර දෙයක් වෙලාවත් තාමත් අපි යන්නේ වැරදි ට්‍රැක් එකේ කියලා. මේක සෞඛ්‍ය සම්පන්න නැහැ කායිකවවත් මානසිකවත්. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ අපි දවසකට මේ අධික පාරිභෝගිකත්වය නිසා අධික බහුභාණ්ඩ ලං කර ගැනීමට යෑම නිසා මේ බාහිර පරිසරයට එකතු වෙන අපද්‍රව්‍ය ප්ලාස්ටික් ප්‍රමාණයම කොච්චරද කියලා ඔබ චුට්ටක් හොයලා බලලා තියනවාද? ඔබට තේරෙනවද ඒවයේ රිටර්න් එක ආයේ ඔබ කරා එනවා කියලා? ඉතින් අවාසනාව කියලා කියන්නේ මේක බෞද්ධ රටක් වෙලත් ධර්මයේ පැත්තෙනුත් අපිට ලැබිලා තියෙනවා මේ අධික පරිභෝජනය එච්චර සුදුසු දෙයක් නෙමෙයි බහුභාණ්ඩිකත්වයේ සුදුසු දෙයක් නෙමෙයි කියලා. සිංහල ජාතිය වශයෙන්ුත් අපිට ලැබිලා තියෙනවා හැම දෙයක්. ඒ දෙකෙන්ම ලැබිලවත් අපේ මිනිසුන්ට තේරෙන්නේ මේ සරල බව කියන එක නැති කරගන්නේ නැතුව මේ සරල බව තමයි ජීවිතේ අර්ථය සොයාගෙන යන කෙනෙක් ළඟ තිබිය යුත්තේ කියන එක සරල දිවි පැවැත්ම තමයි අත්කුසල හොයාගෙන යන කෙනාට අවශ්‍ය වෙන්නේ කියන එක අවාසනාවට ඒක තේරෙන්නේ නැහැ. ඒක පාවා දීලා අර සුද්ධ කියපු එක පස්සේ අනේක තමයි මහ ලොකුකම වෙලා තියෙන්නේ. තවමත් කියනවා මේකේ මිනිස්සු අපිට තවම මේ හොඳ නවීන තාක්ෂණය නැත්තේ. තවම අපිට හොඳට දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේ. මේ සුද්ධ කියපු එක හැවෙන්නේ තිහන්ද කියලා. ගිහිල්ලා බලලවත් අඩු ගානේ රටක ඉන්න මිනිස්සෙක් එක්ක කතා කරලවත් නෙමෙයි. මොකද වෙලා තියෙන්නේ කියලා. පපු පපුව කොයිතරම් ඇවිලෙනවද පපුව කොයිතරම් ගින්නකද තියෙන්නේ කියන එක තේරෙන්නේ නැහැ. මොකද ලෝකය දුවන්නේ මේ මානුෂීය සෞඛ්‍යය වැදගත් මානසික සෞඛ්‍යය වැදගත් කියන තැන ඉඳගෙන නෙමෙයි කායික පහසුව කියලා එකක් හොයාගෙන යනවා හැබැයි ඒගොල්ලෝ දන්නේ නැති වුණත් කායික සෞඛ්‍යයත් පිරිහිලා පිරිහිලා තියෙන්නේ ඉතින් අන්තිමට මේ දුවන දිවිල්ලෙන් ඉතුරු වෙන්නේ ආතතිය අසහන ටික විතරයි කියන එකවත් දැක දැක දැන දැන පෙනිපෙනීවත් මේ අයට තේරෙන්නේ නැහැ ඉතින් ඇත්තටම අපි මෙහෙම කිව්වා වුණත් මේ සැහැල්ලු දිවි පැවැත්මක් කියන එක ඍජුවම පුහුණු කරන්න පුළුවන් පිරිස තමයි අනගාരിക පිරිස. අනගාരിക කියන්නේ ගිහිගේ හැරගිය පිරිස. ඒ අයට තමයි මේ ගුණය ඍජුවම පුහුණු කරන්න පුළුවන්. අගාരിക අයට කියන්නේ ගිහි ගෙදර ඉන්න අයට ලේසි නෑ. හැබැයි ඉතින් උත්සාහ කරොත් බැරිත් නෑ. යම් ප්‍රමාණයකට මේ ගුණය පුහුණු පුරුදු කරන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන අවාසනාවන්තම දේ තමයි අනගාരിക අයට මේක පුරුදු කරන්න පුළුවන් වුණා වුණත් ඍජුවම ලේසි වුණත් වර්තමානයේ අපේ අනගාരിക ජීවිත තියෙන අයත් අයිතිවාසිකම් ඉල්ලගෙන අඬන තැනට ඇවිල්ලා අනගාരിക ජීවිත ගෙවන අයත් සැප පහසුකම් පස්සේ දුවන්න පටන් අරගෙන අධික පරිභෝජනයට ඇවිල්ලා ඉතින් අගාരിക මිනිසු hina වෙන එක තමයි වෙන්නේ මේකෙන් වෙන මුකුත් නෙමෙයි ඉතින් අනගාരിක තත්වයකට ගිය කෙනෙකුට එහෙම ඉල්ලන්න අයිතියක් මේ ලෝකේ නෑ ඇත්තටම. මොකද අපි මේ සියල්ල අතහැරලා ආවේ කුමක් උදෙසාද කියන එක මතක නෑ. අපි කාගෙන්වත් ඇග්‍රීමන්ට් එකක් සයින් කළේ නෑනේ මම ගිහි ගිය හැර යනවා මට අහවල් දෙ දෙන්න ඕනි අහවල් දෙ දෙන්න ඕනි අහවල් දෙ ඕනි අහවල් දෙ ඕනි කියලා එකක් අපිම ඇග්‍රීමන්ට් සයින් කරගෙන නෙමෙයි මේකට එන්නේ. ඉතින් සමහර වෙලාවට රිදෙයි මේ කියන දේ. නමුත් ඇත්තටම මේ අද බැලුපුවාම මේ අගාරික අයට වඩා, ඒ කියන්නේ ගිහි ගෙදර ගෙවන අයට වැඩිය බහුභාණ්ඩික වෙලා තියෙනවා අනගාරික අය අද. ගිහි ගෙදර ගෙවන අයට වඩා අනගාරික අය අද මේ ලෞකික අරමුණු උදෙසා තමයි දහං ගැට ගහන්නේ. ඒ උදෙසා තමයි ජීවිතේ කැප කරන්න තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඇත්තටම නම් මේ සැහැල්ලු දිවි පැවැත්මක් කියන තැනට එන්න නම් අපි මීට කලින් විස්තර කරපු අප්පකිච්ච කියන ගුණය තියෙන්න ඕනේ. අල්ප කෘත්‍ය, වැඩ අඩු බව. ඒක තියෙන කෙනාට ගොඩක් බහුභාණ්ඩ වෙන්න අවශ්‍ය නැහැ කියලා යාට දැනෙන්න ගන්නවා. ඒ හරහාම එයාගේ ජීවිතයේ සැහැල්ලු ජීවිතයක් බවට පත් වෙනවා. එතකොට මෙතනට දක්වා එන්න පුළුවන් වුණු කෙනාට මේ සැහැල්ලු දිවි පැවැත්මක් තියෙන කෙනාට තමයි ඊළඟට විස්තර කරන්න තියෙන සන්තින්ද්‍රියෝ කියන ගුණය කියන්නේ සන්තීන්ද්‍රියෝ කියලා කියන්නේ මේ බිම බලාගෙන යන එකක් නෙමෙයි. එයාට හරි නිවිලා ජීවත් වෙන්න පුළුවන්. එයාට අමුතුවෙන් විඳවන්න, ඇවිස්සෙන්න, දඟලන්න, බිසී වෙන්න අන්න එහෙම ඕනි නෑ. පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. මේකට හේතුව තමයි අපි බහුභාණ්ඩික වෙන්න වෙන්න නඩත්තුව වැඩි වෙනවා. වෙහෙස වෙන්න තියෙන අවස්ථා වැඩි වෙනවා. ඒ දේවල් ගැන හිතන්න මතන්න තියෙන අවස්ථා වැඩි වෙනවා. ආරක්ෂා කරන්න තියෙන අවස්ථා වැඩි වෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ අර නිවිලා ඉන්න තියෙන ගතිය, පාඩුවේ ඉන්න තියෙන ගතිය නැති වෙන්න ගන්නවා. ඉතින් සැහැල්ලු දිවිපැවැත්මක් තියෙන බහුභාණ්ඩික නැති කෙනාට හරි හෙමින් සැරේ වැඩ කරන්න පුළුවන්. මොකද මහලුකු වැඩ ගොඩක් එයාට නැහැ. බොහොම නිවිලා ඉන්න පුළුවන්. හදිස්සි වෙන්න කියලා එයාට කිසිම දෙයක් නැහැ. හැබැයි මේ ගුණය හිතලා ගන්න බෑ. සමහරු මේවා කිව්වාම හිතලා ගන්න යනවා මම මේ වගේ කෙනෙක් කියලා පෙන්නන්න. ගන්න බෑ. ගත්තත් වැඩිකල් පවතින්නේ නෑ. මොකද ඒක පදනම් විරහිතව තමයි ගුණේ ඇවිල්ලා තියෙන්නේ. ෆවුන්ඩේෂන් එක නැතුව යා දෙන්නේ නෑ හැම බලෙන් හදාගත්තත්. ඉතින් මෙතනදී තමන්ගේ අරමුණ අත්ත කුසලයේ කෙලවර නිවන කියන එක අරමුණු නොවුණු අයට මේ සැහැල්ලු ජීවිතයේ මහා පාළුවක් මහා තනිකමක් මහා හිස් බවක් වගේ තමයි දැනෙන්නේ. කඩා වැටීමක් වගේ දැනෙන්නේ. අපෙනුත් අහලා තියෙනවා කොහොමද මෙහෙම ඉන්නේ කියලා. අපි ඉන්න තැන්වලට ඇවිල්ලා කොහොමද මෙහෙම තනියම ඉන්නේ කොහොමද මෙහෙම පාළුවෙන් ඉන්නේ සමහරව ඇවිල්ලා අහලා තියෙනවා මේ හරියට පහසුකම්වත් නැහැ නේද එතන මිනිස්සු දකින්න විදිහ මේ අපි ඉන්න නිවනට අපි නිවන් rahat වෙලා නෙමෙයි ඒ වුණාට මේ සැහැල්ලු ජීවිතයක තියෙන නිවන යාලට විඳින්න බෑ මේ ජීවිතේ කවදාවත්. මොකද යාලට හිතා ගන්නවත් බෑ. මොකද ඒගොල්ලන්ගේ ඔළුව හැඩ ගැහිලා තියෙන්නේ මේ බහුභාණ්ඩිකත්වය තුළ තමයි නිවන තියෙන්නේ, සැනසීම තියෙන්නේ, අත්ත කුසලයේ තියෙන්නේ කියන එක. ඉතින් තමන්ගේ අත්ත කුසලය කියන එක නිවනම අරමුණු කරගෙන කෙලවර අරමුණ නිවනම අරමුණු කරන් ඉන්න කෙනාට මේක විශාල සහනයක් සැනසීමක් දැනෙනවා මේ සැහැල්ලු දිවිපෑත්මක් තියෙනකොට ඉතින් මේක මේක තමයි මේ අධ්‍යාත්මයට අදාළ පැත්ත ඔය විවේකයක් ආවහම ඒ දැන් බඩු අඩු වුනහම සැහැල්ලු දීපැවැත්මක් ඇති වෙනකොට එයාගේ මනසට ලොකු විවේකයක් නිවීමක් සැහැල්ලුවක් එනවා. ඒක අධ්‍යාත්මයට අදාළ පැත්ත. අර බහුභාණ්ඩික නොවීම, බඩු අඩුවෙන් කටයුතු කිරීම කියන එක භෞතික පැත්තට අදාළ දේ. එතකොට මේ භෞතික පැත්තට අදාළ සැහැල්ලු ජීවිතයේ බඩු අඩුවෙන් තියාගෙන සරල ජීවිතයක් ගෙවන එක මේ අධ්‍යාත්මික සැහැල්ලු දීපැවැත්මට සපෝට් වෙනවා. සම්බන්ධ වෙනවා. ඉතින් මෙතනදී අපි මුලින්ම දැනගන්න ඕනේ දැන් භාවනා ක්‍රමවලක් තියෙනනේ සමත විපස්සනා කියලා භාවනා දෙකක්. ඒකේ සමත යෝගාවචරයට අනිවාර්යයෙන්ම මුල් කාර්තුවේදී ඔහුගේ යෝග කර්මයේ මුල් කාලයේදී අනිවාර්යයෙන්ම පහසු අවශ්‍යයි. සැප පහසු අවශ්‍යයි. මොකද සමත භාවනාව කියන එක එහෙම පහසුකම් නැතුව, සුවය නැතුව ආරම්භ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි මේක කස කවලා ගත්තට පස්සේ වශී කරගත්තට පස්සේ පුහුණු වුණාට පස්සේ හැමදාටම ඉල්ලනවා නම් සැපය පහසුව එහෙනම් එතන පැටලිලා. එයාට කාලයක් මේක පුහුණු වුණාට පස්සේ ඒ සැප පහසුව නැතුව වුණත් මේ වැඩේ කරන්න පුළුවන් කියන එක එයාට තේරෙන්න ගන්නවා. හැමදාම ඉල්ලනවා නම් හැමදාම ඉල්ලනවා නම් ඒක ඔන්න අඩුවක්. එතන මේ ගුණය හරියටම ඇවිල්ලා නැහැ. හැබැයි මෙතනදී විපස්සනා භාවනාවේදී අපි විපස්සනා භාවනාවේදී කරන්නේ අපි ඉස්සරහින් තියාගත්තු අරමුණට මූණට මූණ දාලා නිරීක්ෂණයක්නේ කරන්නේ සතිමත් වීම හරහා. එතකොට ගොඩාක් වෙලාවට වෙන්නේ අපි මේ ඉස්සරහින් තියාගත්තු අරමුණ සංසිඳෙන්න පටන් ගන්නවා. ගෙවිලා යන්න පටන් ගන්නවා. නොදෙනී යන්න පටන් ගන්නවා. එතකොට මේ අරමුණ සංසිඳෙන්න සංසිඳෙන්න ගෙවිලා යන්න යන්න අපිට මේ දැනෙන හුදකලාව විවේකය ඒකට අපේ හිත සාදර වෙන්න පටන් ගන්නවා. සාදර වෙන්න පුළුවන් ගතියක් එනවා ඒ ඒ එන සංසිඳීමට, ඒ එන විවේකයට, ඒ එන නොදැනෙන දෙයට මුකුත් නොද මුකුත් දැනෙන්නේ නැති තත්වයට අපිට සාදර වෙන්න පුළුවන් නම් ඒක බාර ගන්න පුළුවන් නම් ඒකත් එක්ක එකඟ වෙන්න පුළුවන් නම් ඔන්න ඔක තමයි අධ්‍යාත්මයට අදාළ සැහැල්ලු දිවි පැවැත්ම කියලා කියන්නේ. ඒ සිද්ධ වෙන දේත් එක්ක ඕකේ වෙන්න පුළුවන් ගතිය. හැබැයි මෙතන තියෙන ගැටලුව තමයි ගොඩාක් යෝගාවචරයෝ මේ ඉස්සරහින් තියාගෙන හුස්ම හරි පිම්බීම හැකිලිම හරි මොකක් හරි මේම අරමුණක් ගත්තට පස්සේ ඒ අරමුණ ගෙවෙන්න පටන් ගන්නකොට, ඒ අරමුණ නොදැනී යන්න පටන් ගන්නකොට, සංසිඳෙන්න පටන් ගන්නකොට ඒක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ විවේකය මේ කය නොදැනේ, කය නොදැනී යන්න පටන් ගන්නවා. ඉන්නේ කොහෙද කියලා දැනෙන්නේ නැතු යනවා. මම කියලා කෙනෙක් හිටියාදවත් කියලා දැනෙන්නේ නැතු යනවා. මම ජීවත් වුණාද කියලා දැනෙන්නේ නැතු යනවා. හිතක් කියලා එකක් තිබ්බද කියලා දැනෙන්නේ නැතු යනවා. ඔන්න ඔය වගේ තැන් එනකොට යෝගාවචරය සෑහෙන බය වෙනවා. සමහරු භාවනාවත් පවා අතහැරලා නැගිටිනවා. ඉතින් එතනදී අර විවේකයට බයගතියක් එන්නේ. ඒක බාර බෑ. අන්න ඒ తত্ত্বය බාර ගන්න. ඒ ඇතිවෙන විවේකය බාර ගන්න පුරුද්දක් ඇති කරන්න තමයි අපි ඉස්සෙල්ලාම භෞතිකව බහුභාණ්ඩික නොවි ඒ සැහැල්ලු ජීවන පැවැත්ම ඉස්සෙල්ලම පුරුද්ද කරගන්නේ ඔන්න ඔය තැනට යනකොට ඒකට ඕකේ වෙන්න පුළුවන් මනස හදාගන්න ඕනි නිසායි. එතකොට මනසට පුරුද්දක් තියනවා මේක ගැන. ඉතින් එතකොට මේ එන විවේකයත් එක්ක ටික ටික හුරු වෙලා විපස්සනාවෙන් මේ විදිහට ඉස්සරහට කටයුතු කරගෙන ගිහින් අනුසය කෙලෙස් දක්වාම ගිහින් අනුසය කෙලෙස් එක්ක පවා ගනුදෙනු කරන මට්ටම් වලට ආවට පස්සේ යාට මේ සැහැල්ලු දිවි පැවැත්ම කියන එක මේ විවේකයට සාදර ගතිය කියන එක හුරු වුණාට පස්සේ එයාට තේරෙන්න ගන්නවා ඇත්තටම මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බහුභාණ්ඩික වෙන එකේ නෙමෙයි කියලා. ඒ කියන්නේ බඩු වැඩිපුර තියාගෙන ඉන්න එකේ නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නය. ඒ කෙරෙහි අපි දක්වන ආකල්පයේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා තේරෙන්න ගන්නවා. අන්න ඒක තේරිච්ච කෙනාට මේ මට්ටම දක්වා ආපු කෙනාට මොන්න තරම් බඩු සැප පහසුකම් තියෙන තැනක හිටියත් එයාට මේ දේවල් ප්‍රයෝජනීය සලකලා විතරක් පාවිච්චි කරන්න පුළුවන්. එයා ඒවයින් මත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරන් වහන්සේ පැවිද්දාට නිතර අවවාද කරන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක වලට අහු වෙන්න එපා කියලා. මොකද ඒකට අහු වුණොත් ගැහණියක් එක්ක ඉන්නවට වැඩිය භයානකයි කියලා බුදුරන් වහන්සේ දේශනා කළා පැවිද්දාට භික්ෂුවට. ඒ තරමටම මේ බහුභාණ්ඩික වීම අධික පාරිභෝගිකත්වයට ඇලීම හානි කරයි. ඉතින් මේ මේ විපස්සනාවෙන් මේ වගේ මට්ටමකට ආපු කෙනාට මේක තේරෙන්න ගන්නවා මේ සැප පහසුකම් තියෙන එකේවත් බඩු බාණ්ඩ තියෙන එකේවත් නෙමෙයි ප්‍රශ්නේ මම ඒකට දක්වන ආකල්පය කියලා යාට තේරෙනවා ඒ නිසා එයා ඒ දේවල් පාවිච්චි කරන්නේ අදාළ ප්‍රයෝජනෙ උදෙසා විතරයි ප්‍රයෝජනයක් නැත්තම් එයා ඒව පාවිච්චි කරන්නේ හැබැයි මෙතන මතක තියාගන්න අපි හිත වංචා කරනවා ඔන්න ඔය தත්ත්වයට ආවා වගේ හිතලා සමහරු මගේ හිතේ කිසිම ඇලීමක් බැඳීමක් නැහැ මේවට මම මේවා පාවිච්චි කළාට කියලා ওই தത്വයට එන්නේ නැතු ඔය ගුණයට එන්නේ නැතුවම බහුභාණ්ඩික වෙන්න පටන් ගන්නවා ලෝකෙට අර කියාගෙන ඒ කෙනාට තේරෙන්නේ නැහැ මම මේවට ඇලිලා නැහැ කිය කියා කිව්වට අතුලාන්තයෙන් එහෙම දෙයක් තියෙනවා කියලා ඉතින් එහෙම කෙනෙක්ගේ මානසිකත්වය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අර දෙයකට හානි වුණාම චුට්ටක් බලා ගන්න පුළුවන් මනසට සිද්ධ වෙන දේ ඉතින් මෙන්න මේ සීමාවල් ටික මොකක්ද කියලා දැනගන්න එක තමයි ඔක්කොටම තියෙන අමාරුව. ඒකට සතිමත් වීම ඉතාම අවශ්‍යයි. මොකද එයාට හොයා ගන්න පුළුවන්, හිතා ගන්න පුළුවන්. මේ දේවල් පරිහරණයේදී මට ආශාව තණ්හාව ඇති වෙන්නේ කොතනදද? ඉරිසියාව ඇති වෙන්නේ කොතනදද? මසුරුකම ඇති වෙන්නේ කොතනදද? එහෙම නැත්නම් මම මේවා පාවිච්චි කරන්නේ ප්‍රයෝජනය සලකලාද කියන එක යාට දැනගන්න පුළුවන්. ඉතින් අපි යම් කිසි විශේෂයෙන් ওই පොදු ස්ථානවල ජීවත් වෙනකොට පිරිසක් එක්ක ඉන්නකොට අපිට පොදු වෙන දේවල් ලැබෙන්නේ. එතකොට අපි යමක් පාවිච්චි කරන්නේ යම්කිසි ප්‍රයෝජනයක් උදෙසාද කියලා අපිම අපේ හිතින් අහන්න ඕනේ. මම මේක පාවිච්චියට ගන්නෙ මට ප්‍රයෝජනයක් තියෙන හින්දාද කියලා හිතින් ඇහුවාම ප්‍රයෝජනයක් තියෙනවා නම් අවංකවම එහෙනම් ඒක ගැටලුවක් නෑ. හැබැයි අපිට ප්‍රයෝජනෙකුත් නැතුව නම් අපි දේවල් ගොඩ ගහගන්නේ. දේවල් එකතු කරගන්නේ. එහෙනම් එතන අවුලක් තියෙනවා. අන්න ඒක තමයි අපි මෙතනදී දකින්න ඕනේ. ඉතින් මේ ඔක්කොම තමන්ට තමන් අවංක වීම හරහා යන දෙයක්. අපි ලෝකෙට මොන විදිහට මේවා හෙලි කරගෙන ගියත් තමන්ගේ ඇතුළාන්තය දන්නවනේ. ඉතින් තමන්ට වංචා කරන තාක්කල් නිවනක් කියන එකක් අත්ත කුසලයක් කියන එකක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී මම අමතර කාරණයක් කියනවා. ඔය උපසම්පදා ස්වාමින්වහන්සේලාට. ස්වාමින්වහන්සේලා නම් මේ ගැන දන්නවා. උපසම්පදා ස්වාමින්වහන්සේලා උපසම්පදා වෙන දවසේ උපසම්පදා මාලකයේදී උන්වහන්සේගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා විසින් නිස දෙනවා කියලා එකක් කරනවා. නිස දෙනවා නිස දෙන ආචාර්යයන් වහන්සේ නිස්ත්‍යාචාර්යයන් වහන්සේ බවට පත් වෙනවා. නිස දෙනවා කියලා කියන්නේ එතනදි කියනවා මේ මහණ උඹ පාංශුකූල සිවුරෙන් යැපෙන්න ඕනේ. පාංශුකූල සිවුර කියන්නේ ඔය කොහේ හරි තියෙන සොහොන් වල තියෙන මහා පාරවල් වල තියෙන සිවුරු කෑලි එකතු කරලා අණ්ඩල්ලලා මහලා පඳු ගහලා ගන්න සිවුරක්. ඒ ගැන ලොකු කතන්දරයක් තියෙනවා. එතකොට බුදුරන් වහන්සේ අනුමත කරලා තියෙනවා මේ උපසම්පදා වෙන භික්ෂුවට උගන්වන්න ඕනේ ඔබ මහාන වෙන්නේ පාංශුකූල සිවුරෙන් යැපෙන්න බලාගෙන. ඔබ ජීවත් වෙන්න ඕනේ පාංශුකූල සිවුරෙන්. එතකොට එහෙම කියලා කියනවා ඔබ පාංශුකූල සිවුරෙන් තමයි යැපෙන්න ඕනේ. හැබැයි යම් කිසි දවසක ඔබට දායකයෝ සිවුරු පූජා කළොත් බාර ගන්න බැරි කමක් නැහැ. බාර ගන්න පුළුවන්. බැරි කමක් නැහැ. හැබැයි ඔබ ජීවත් වෙන්න ඕනේ පාංශකූල සිවුරෙන්. ඇයි මෙහෙම කියන්නේ? අර මුලින්ම කියපු බහුබාණ්ඩ නොවි සැහැල්ලු දිවි පැවැත්මක් භෞතිකව හදන්න තමයි බුදුරජාණන් වහන්සේ මේක කියලා දෙන්නේ. පාංශකූල සිවුරෙන් යැපෙන්න. එතකොට අපි බේරෙනවා. ඊට පස්සේ මෙහි පාංශකුල සිවුරෙන් යැපෙන මේ උපසම්පදා භික්ෂුව කාලයක් විපස්සනා භාවනාවත් පුරුදු කරද්දී අනුසය කෙලෙස් දක්වා ගනුදෙනු කරන දක්ෂතාවය ආවට පස්සේ ඔන්න එතකොට සුදුසුකම් ලබනවා මේ භික්ෂුව ගිහියෙක් වුණත් සිවුරක් පූජා කරාම ඒකට ඇලෙන්නේ නැතුව ඒ නිසා ඉරිසියාකම් කරන්නේ නැතුව කුහකකම් කරන්නේ නැතුව මසරුකම් කරන්නේ නැතුව තණ්හා කරන්නේ නැතුව ප්‍රයෝජනය සලකලා ඒ සිවුර පාවිච්චි කිරීමේ හැකියාව ඒ භික්ෂුවට එනවා අන්න එදාට ගිහියා දෙන සිවුරක් පාවිච්චි කළා කියලා ඒ භික්ෂුවට හානියක් වෙන්නේ නැහැ ඉතින් මේකට මුලින්ම එනකොට අපි එන්නේ ඔය තරම් හිත දියුණු කරලා නෙමෙයිනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මහාන උඹ පාංශිකුල සිවුරෙන් යැපෙන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් අපිට යම් දවසක ගිහියෝ අපිට සිවුරු පූජා කරන්නේ නැත්තම් ගිහියෙක්ගේ සිවුරක් ලැබුණ නැත්නම් අර පාංශිකුල සිවුරෙන් යැපෙන්න පුරුදු වෙච්ච කෙනාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ කවදාවත්ම. කොහේ අය ඔය වැහැලා තියෙන රෙදි කැල්ලක් ගෙනල්ලා අණ්ඩක් අල්ලගෙන සිවුර මහලා පාඬු ගහලා අඳින්න පුළුවන්. එතකොට මේ අසරණ කමක් එන්නේ නැහැ. ඔන්නෝක පළවෙනි එක. දෙවැනියට කියනවා මහාන නුඹ පින්ඩ පාතයෙන් යැපෙන්න ඕනේ. ඒ කියන්නේ ගයක් ගයක් ගානේ හිඟා කාලේ යැපෙන්න ඕනේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්. හැබැයි අපේ වර්තමාන රටේ ගිහියොත් ඉන්නවා පින්ඩ පාතයෙන් යැපෙන පැවිද්දාට හිඟා කන පැවිද්දෙක් කියලා හිඟන්නෝ කියලා බයින මිනිස්සුත්. මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය. ඉතින් මේ පින්ඩ පාතයෙන් යැපෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුමත කරලා ඊළඟට කියනවා යම්කිසි විදියකට ඔබට ගිහියෝ ළඟට ගෙනහලා දෙනවා නම් දානේ ඒකත් බාර ගන්න පුළුවන්. හැබැයි මෙන්න මෙතන අර මම මුලින් කිව්වා වගේම පැවිද්දා උපසම්පදා භික්ෂුව අනිවාර්යයෙන්ම පින්ඩපාතෙන් යැපෙන්න පුරුදු වෙලා ඉන්න ඕනි. ඒක තමයි අර මුලින්ම සැහැල්ලු ජීවන පැවැත්මකට හුරු කරන එක. මුලින්ම. එතකොට ඒකේ ඉඳගෙන මේ පැවිද්දා විපස්සනා භාවනාවක් වගේ දෙයක් පුරුදු කරලා කාලයක් මනස වැඩුණාම අර ගිහියෙක් ළඟට දානයක් ගෙනත් දුන්නත් ඒකට ඇලෙන්නේ නැතුව ඉරිසියාකම් කරන්නේ නැතුව මසුරුකම් කරන්නේ නැතුව ප්‍රයෝජනය සලකලා ඒ දානය බාර අරගෙන වළඳන්න පුළුවන්. ඉතින් යම්කිසි දවසක ගිහියෝ අපිට දානි දුන්නේ නැත්නම් ඒක ඒ භික්ෂුවට ප්‍රශ්නයක් නැහැ. පාත්‍රයේ තියෙන කකුල් දෙක හයිය තියෙන උද්දේ පාන්දර වෙනකන් ජීවත් වුණොත් පාත්‍රය යොදලා කරට දාගත්තා ගියා ගමේ ඇති වෙන දානි අරන් ආව තමන් වළඳලා පාවඩේ වැඩක් කරා. ඉතින් පින්ඩ පාතෙන් යැපෙන්න පුළුවන් භික්ෂුවට කවදාවත් වැටෙන්න තැනක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඊළඟට තුන්වෙනියට කියනවා මහණ නුඹ රුක්ක මූල මූලිකව වාසය කරන්න පුරුදු වෙන්න ඕනේ. ගහක් යට ගලක් යට වනසෙන සුනක ආරණ්‍යක කැලේක ගල් ගුහාවක ඉන්න පුරුදු වෙන්න ඕනේ. හැබැයි යම් දවසක ගිහියෝ කැමැත්තෙන් අපිට කුටි සේනාසන හදලා දෙනවා නම් ඒවත් බාර ගන්න පුළුවන්. ඔතන කියන්නේත් අර කලින් ගියපු එකම තමයි. මුලින්ම අපි අල්පේච්ඡව බව භාණ්ඩික නොවි සැහැල්ලු ජීවිතයක් ගෙවන්න පුරුදු වෙනවා. එතන ඉඳගෙන විපස්සනාව පුරුදු කරලා කාලයක් යද්දී අපිට ගිහියෙක් කුටියක් හදලා දෙනවා නම් ඒකට ඇලෙන්නේ නැතුව, ආස වෙන්නේ නැතුව, iriසියාකම් මසුරුකම් කරන්නේ නැතුව ප්‍රයෝජනීය සලකලා විතරක් අපිට ඒ කුටිය පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒ භික්ෂුව කවදාවත් අහු වෙන්නේ නැහැ. ඒ භික්ෂුවට හැමදාමත් සැහැල්ලු දිවි පැවැත්මක් තියෙනවා. හතරවෙනි එක තමයි පූතිමුත්ත බේසජ්ජය. මහාන නුඹ පූතිමුත්ත බේසජ්ජයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ පූතිමුත්ත බේසජ්ජයට අදහස් දෙකක් තියෙනවා ධර්මයේ. එකක් තමයි හැම ලෙඩකටම හරියන්න සවමුත්‍රා වළඳන්න කියන එක. අනිත් එක තමයි ගව මුත්‍රාවල දාලා පල් කරපු අරලු වළඳනවා කියන එක. ඉතින් අපි හිතුව මෙතන සුව මුත්‍රා වළඳන්න කිව්වේ කියලා. ඉතින් සුව මුත්‍රා හොයාගන්න එක අමාරු නෑනේ. ඒක පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් හොඳ දෙයක්. ඒ ගැන වෙනම තියනවා දෙයක්. බේසජ්ජක් අන්දකේ සහ වෙනම තියනවා. ඒ ගැන කතාවක්. ඒක මම මේ වෙලාවේ කියන්නේ ඉතින් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතනදී පූති මුත්ත බේසජ්ජයෙන් යැපෙන්න ඕනේ. ඉතින් යම්කිසි විදිහකට ගිහියෝ අපිට ඖෂධ පූජා කරනවා නම් පිළිගන්නවා නම් ඒක අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒක සිද්ධ වෙන්නේ අර කලින් කියපු විදිහට තමයි. බහුභාණ්ඩික නොවි අල්පේච්ඡව සැහැළු දීපවැත්මක් ගෙවන්න පූතිමුත්ත බේසජ්ජේ හොඳයි. එහි පිහිටාගෙන විපස්සනාවේ දෙන හැසිරෙන යෝගාවචරයට මනසේ මේ යථාර්ථය වැටහුණාම මේ අනුන් ගිහියෙක් පූජා කරන බෙහෙත වුණත් ප්‍රයෝජනය සලකලා පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඇලෙන්නේ හෝ ඒ නිසා මුලාවටපත් වෙන්නේ නැතුව. ඉතින් ඕක තමයි මේ සැහැල්ලු දිවිපැවැත්ම කියන එකේ හරය හදාගන්න හැටි. ඉතින් මෙතනදී තේරුම් ගන්න තියෙන දේ තමයි විපස්සනාව කියන එක හුරුුණු යෝගාවචරයාට තියෙන දෙයින් දැනට මොනවද තිබුණත් තියෙන දෙයින් Tamanට අවශ්‍ය වැඩේ කරගෙන පාඩුවේ සතුටින් සැනසීමෙන් ඉන්න ආතතිය අසහන ගන්නේ නැතුව විපස්සනාව නැති යෝගාවචරයා මොනවා අඩු වුණත් අරක නෑනේ මේක නෑනේ අරකත් ඕනේ මේකත් ඕනේ කියලා සමාවෙන්න මේකත් ඕනේ කියලා පසුතැවෙනවා ආතතිය අසහන ගන්නවා ඉතින් මේ එතකොට වෙන්නේ මොකක්ද? ඔය ගොඩාක් බහුභාණ්ඩික වෙන්න ගිහිල්ලා සැහැල්ලු දීපැවැත්මක් නැති වෙලා ලාභ සත්කාර සම්මාන සිලෝක වලටත් අහු වෙලා අන්තිමට පිරිහෙන එක. ඉතින් ඇත්තරම නම් තේරුම් ගන්න කිව්වොත් මහා ගොඩක් බඩු අට කරගෙන ඉන්නවා කියන්නේ වැඩ බෑ කියන එක තමයි. හැබැයි මේක එකපාරට තීරණය කරන්න බෑ. අපි දන්නේ මේ සැප සම්පත් සහිත පහසුකම් සහිත තැන්වල ඉන්න අය විපස්සනාව තේරුම් අරගෙන ප්‍රයෝජනය සලකලා මේවා පාවිච්චි කරනවද අසුරු කරනවද කියලා කියන්න. මොකද බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත් සංඝයාට ජේතවනාරාමය පූර්වාරාමය වැනි අධික සැප පහසුකම් සහිත සේනාසන සකස් කරලා සංඝයාට පූජා කරා සංඝයා පිළිගත්තා ඒවය වාසය කරලා තමයි සංඝයා මාර්ගඵල නිවන් අවබෝධ කළේ ඒ නිසා අපිට බැලූ බැල්මටම චෝදනා කරන්න බෑ මේ කෙනෙක් ද්‍රව්‍ය බහණ්ඩ වැඩිපුර ඇසුරු කරනවා කියන එකෙන්ම ඒක බාහිරින් දැකපු පමණින්ම ඒ භික්ෂුව හෝ ඒ පැවිද්දා හෝ ඒ අනගාരിക ජීවිතය ගෙවන කෙනාගේ ගුණයක් නෑ කියලා අපිට තීරණයට එන්න බෑ හදිස්සි වෙන්න බෑ ඒකට. ඉතින් ඔය අපේ ලොකු සාංශය කියන එක තැනකදී මේ වැඩකාරයාට බොරු බෑ බොරුකාරයාට වැඩ බෑ කියලා. ඒ කියන්නේ වැඩක් කරගන්න පුළුවන් කෙනා ආයේ මේ බොරුවට දඟලගෙන රඟපාගෙන ඉන්නේ නෑ. එයා තියෙන දේෙන් වැඩේ කරගෙන පාඩුවේ හිටියා. බොරු කරන මිනිස්සයාට වැඩ කරන්නත් බෑ. ඉතින් තියෙන දෙයින් වැඩේ කරගන්න දන්නවා නම් එයාට මේ ගුණය ඇත්තටම කාවැදිලා තියෙන්නේ. එයාට කොතන ගියත් පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන ඉන්න පුළුවන්. ඉතින් මේ පැවිදියයි ඉන්නවා ඉතින් සමහරු මේ සැහැල්ලු දීපැවැත්මක් නැති වුනහම සෑහෙන වංචනික තැන් වලට පවා මනස වැටෙනවා අධාර්මික ක්‍රම වලට පවා දේවල් උපය ගන්න තැන් වලට මනස එනවා. ඉතින් අපි අන්න එතනින් තමයි අපි පරිස්සම් වෙන්න ඕනේ. දේවල් ලැබෙන පළියට බැඳෙනවා නම් දේවල් ලැබුණා අනේ අපිට තියෙනවනේ තිබුණු තිබුණු දේ පාවිච්චි කරාම මොකද්ද වෙන්නේ කියලා ඒක ප්‍රයෝජනය සලකන්නේ නැතුව ඒකට බැඳිලා පාවිච්චි කරනවා නම් ඒ වගේ දේවල් ලබා ගැනීම සඳහා අධාර්මික ක්‍රම පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම එතනදී කර්ම රැස් වෙනවා. එයාගේ අත්ත් කුසලයේ සිද්ධ වෙනවා නෙමෙයි තියෙන අත්ත් කුසලයක් නැති වෙලා යන එක තමයි වෙන්නේ. ඉතින් අන්න ඒ චේතනාව සුද්ධයි නම් භාණ්ඩ ලැබීමම ප්‍රශ්නයක් නෙමෙයි. බාණ්ඩ ලැබෙන එකම නෙමෙයි ප්‍රශ්නේ ওই චේතනාව සුද්ධයි නම්. ඉතින් මේක ගොඩාක්ම වෙන්නේ මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ අරමුණ වෙනුවෙන් වැඩ කරගෙන යද්දී. කියන්නේ අපි හිතමු අපි පිරිසක් ඉන්න තැනක ජීවත් වෙනවා කියලා. එතකොට තමන්ගේ පෞද්ගලික කටයුතු වලට දේවල් පරිහරණය කරනකොට ප්‍රයෝජනීය සලකලා පාවිච්චි කරනවා නම් ඔන්න තමන් බේරිලා. හැබැයි එතන ඉන්න පිරිස සියල්ලෝම වෙනුවෙන් පොදුවේ යමක් කරනවා නම් ඒක එතනදි තමන් බේරිලා. මොකද මේ පොදුවේ දෙයක් නිසායි මේ දේවල් ඇසුරු කරන්නේ. එහෙම නැත්නම් තමන්ගේ පෞද්ගලික දෙයක් නිසා නෙවෙයි. ඒ නිසා මේවා හරිම සියුම් කාරණා හොඳ සිහියක් තියෙන්න ඕනේ හොඳ විපස්සනා ඥානයක් තියෙන්න ඕනේ මේ දේවල් තේරුම් ගන්න. සමහර වෙලාවට අපිට මේ වගේ පොදු වැඩ කරද්දී වැසුරු කරන්න වෙනවා. හැබැයි එතනදී වංචනික ධර්මතාවලටත් අපි අහු වෙනවා. පොදුවේ වැඩ කරන්න ගියාම ওই සමහරු ඉන්නවා මේ ඒ වගේ දේවල් වලදී තාම අධාර්මික ක්‍රියා කරනවා. අන්තිමේදී මොනවත් උනේ නැහැ වගේ ජීවත් වෙනවා. ඒ පොදු වැඩ කරන්න ගියාම ගොඩාක් අය වංචනීය ක්‍රියාවල වලට අහු වෙනවා. පොදු වැඩ කරන්න ගියාම දන්නේ නැහැ තමන්ම පිරිහිලා කියන්න. ඒ නිසා මෙන්න මේ වෙනස තේරුම් ගත යුතුයි. මොකද අපි මේ අත්ත කුසලය කියන එක හදාගන්නේ ලෝකෙට පේන්නවත් ලෝකෙට ඕන වලටවත් නෙමෙයි මට ඕන නිසා මගේ මානසිකත්වය සුද්ධ කරගන්න මගේ අත්ත කුසලය හදාගන්න කියන එක දැනගෙන ඉන්නවා නම් අපිට හරි ලේසියි මේවෙන් බේරෙන්න තියෙන දුර්වලතාවයත් අවංකව බාර අරගෙන හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕක තමයි අද අපිට විස්තර කරන්න ඕනි උනේ සල්ලහුක බුද්ධි කියන ගුණය සැහැල්ලු දිවි පැවැත්මක්. තියෙන්න ඕනේ අත්ත කුසලයේ කරා යන කෙනා නිවන පිණිස යන කෙනා ළඟ කියන එක. ඉතින් ඕක තමයි පිරිත කියලා ඔයගොල්ලෝ සජ්ජායනා කරන්නේ ශ්‍රවණය කරන්නේ. ඉතින් මේ ಗುಣ දැන් තේරෙනවද? ශ්‍රවණයෙන් හෝ සජ්ජායනාවෙන් ආශිර්වාද ගන්න තියෙන දේවල් නෙමෙයි මේවා Taman තුල ඇති කර ගැනීමෙන් ආශිර්වාදයක් ගන්නවා නම් ගන්න තියෙන දේවල්. ඉතින් මම හිතනවා ඒ ගැන ඔබට යම්කිසි වැටහීමක් එන්න ඇති කියලා අපි ඊළඟ කාරණේ විස්තර කරන දේශනාවෙන් හමු වෙමු. තෙරුවන් සරණයි.